බුද්ධික ඉන්ද්‍රජිත් මහ ඉන්ද්‍රතිස්ස මහත්තයා එරුවන් සරණ සරණන්සේ මාව ඇහෙනව නේද? අවසර සරණන්සේ මට පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා හැබැයි අද මේ ඔබ වහන්සේගේ දේශනා කරපු මේ ධර්ම දේශනාවට කෙලින්ම අදාළ නැහැ. මට මේ ඇත්තටම ඔබ ඔව් ඇත්තට මට ඔව් සනහස ඇත්තට ඒ ගිය සතියේට ඉස්සෙල් මම හිතන්නේ තිබ්බනේ පොයේ දවසේ අපේ ගමේ පන්සලේ දේශනාවක් කරා ඒ දේශනාවේදී ආපු දෙයක් සම්බන්ධව තමයි මේ ගැටලුව තියෙන්නේ ඒක එක අවස්ථාවක තිබ්බා යම් කිසි කෙනෙක් දැන දැන වැරදි කරනවා නම් ඒකේ තියෙන විපාකය අඩුයි කියලා. ඉතින් මම මට ඇත්තට මේක පැහැදිලි බවක් දැනුන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියලා එකම අවස්ථාව මට හිතුනේ දැන් අපි කිව්ව මම දැන් හිත මම ධර්මානුකූලව හිතන පුද්ගලයෙක් කියමුකෝ යම් කිසි හේතුවක් නිසා මම දන්නවා මට මෙතන කරන්නම දෙයක් නැති හින්දා යම් කිසි වැරද්දක් මම කරනවා. එතකොට මම ඒ වැරද්ද කරන් යමක් කරනවා එතකොට මම ඒ වැරද්දේ ආදීනවත් මම දන්නවා ඒකින්ද මම ඒක ඒකේ විපාකයක් එතකොට මම දන්නවා. ඒතර විපාකය අඩුවෙන් බලපාන විදියට ඒ වැරද්ද කරනවා ඒක තමයි. ඒක තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට තමන් ඔව් වෙන අවස්ථාවක් විතරක්ම කියලා මට හැඟෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් තමන් වරද වරද හැටියට හරියට දකිනවනම් ඒ කියන්නේ දැන් ඔතන දැන දැන වැරදි කරනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ යම්කිසි පුද්ගලයෙක් තමන් දැන දැන අපර ඒ කියන්නේ දැන දැන කියන එකෙන් අදහස් වෙනවා කාරණා දෙකක්. සචේතනිකව කරන එක එකක්. ඊළඟට මේ කරන්නේ අපරාධයක් කියන බව ප්‍රඥාවෙන් හඳුනාගෙන කිරීම තව එකක්. එතකොට සචේතනිකව තමයි හැමෝම වැරදි කරන්නේ. මිත්‍යා දෘෂ්ටිකයක් වැරදි කරන්නේ සචේතනිකව. ඒ සචේත ඒ චේතනාව ආවේ නැත්නම් ඒක කරන්න බෑ. හැබැයි ඒ කරන දේ බරපතල අපරාධයක් මතු විපාක ඇති කරන දෙයක් කියන ඒ අවබෝධය, ඒ දැනුම, ඒ දැක්ම, ඒ ඥාණය යම් කෙනෙකුට නැතිනම් ඒතනත් අර අපරාධ කරනකොට ඒක තුල වැඩිපුර යෙදෙනවා කායිකව වාචසිකව මානසිකව ඒකෙන් ආස්වාදය ලබනවා ඒකේ ගිලෙනවා ඒක විඳිනවා එහෙමයි කටයුතු කරන්නේ. හැබැයි මේක මේක වරදක් මේක බරපතල ආදීනව සහිතයි කියන දන්න පුද්ගලයා නොකර බැරි නිසා ඒක කළා වුණත් ඉක්මනින් ඒකෙන් ඉවත් වීමේ කැමැත්ත ඇතුවයි ඒක කරන්නේ. එතකොට මේක උපමාවකින් දක්වලා තියෙන්නේ. ගිනිගෙන දිලිසෙන රතු වෙච්ච යකඩ බෝලයක් තියෙනවා නේද? මේක ගිනිගෙනයි මේ රතු වෙලා තියෙන්නේ කියලා දන්න කෙනා අල්ලන්න උනත් යන්තමට ඒක අල්ලනවා මිසක් බදලා අල්ලන්නේ අතපිලිසෙන්. හැබැයි මේක රතු වෙලා තියෙන්නේ ගිනිගෙනයි කියලා නොදන්න කෙනා මේක දෝතින්ම බදලා ගන්නවා සම්පූර්ණයෙන්ම පිලිසෙන්. අන්න ඒ වගේ තමයි ඒ දන්නා බව නොදන්නවා. එතකොට එතන දන්නා බව නොදන්නා බව කියලා අදහස් කරන්නේ අර සචේතනිකවද අචේතනිකවද කියන කාරණේ නෙමෙයි. අකුසලයක් සිද්ධ වෙන්නේ සචේතනිකව කිරීමෙන්මයි. අචේතනිකව කළාම නෑනේ. එතකොට සචේතනිකවමයි හැම කෙනාම අකුසල කරන්නේ. හැබැයි මෙතන දන්නා බව කියන කියන්නේ ඒක අකුසලයක්ද නැද්ද කියලා දන්න බව. ඒකයි එතන අදහස් කරන්නේ. තේරුණා සමහරවිට.